මම ඒ පොයින්ට් එක මට ගොඩක් හම්බුනේ ප්‍රොෆෙසර් පද්මසිරිගේ පොතේ Buddhist Freudian and Buddhist psychology කියන එකේ තියෙනවා සාමාන්‍යයෙන් අපේ ලෝකෙ ගත්තාම අපේ රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත කියන වගේ ඒවා අහලා තියෙනවනේ අපි කියනවා ජම්මයක් තියෙනවනේ. ඒ වගේ ඊස්තටික් ලයිස් තියෙනවා. ඒක ජීවන ලබන්නේ වේදනාව හරහා. කොමියුනිකේට් කරන හඳුනා ගන්න ලයි ජීවිත જાතියක් තියෙන සංඥාව හරහා නව නිර්මාණ සිල් සිල් රැකී යන මේ ඔක්කොම සංස්කාර හරහා ඒ නිසා අපිට නිවන් ලැබෙනකොට අපි යන්නේ එක ට්‍රක් එකක් ස්පෙෂලායිස් කරලා තුනම එක වගේ එක්ස්පර්ට් වෙන්නේ නැහැ එක්ස්පර්ට් වෙන්නේ ස්ථාපකයන් වහන්සේ ඒ නිසා අපිට සමහර පැති බ්ලැක් බොක්ස් එකක් බ්ලැක් හෝල් එකක් හැබැයි එක සබ්ජෙක්ට් එකක් හොඳට ඒ කියන්නේ ඒක දිගේ අපිට හරි පහසුකම ඇති වෙනවා ඉතින් ඊට පස්සේ අපිට ඒ තරහා ගිහිලා ඒ අරා ගිහිලා අපිට අපේ දුක නිවන් කරන්න පුළුවන්. අනික හරිය තියරිකින් අල්ලතැයි. මේක නිදහසෙච්ච ක්‍රමය තමයි මේක. ඒකට ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එන්නේ නැහැ. ඒ නිසා වේදනා චරිත, සංඥා චරිත සහ සංස්කාර චරිත කියලා කියන්නේ චරිත තුනක්. ඒකේ වේදනා චරිත හැඟුම් බරපැත්ත තියෙන ඊස්තරික් පැත්ත. එයා තේරුම් අරගන්නේ සංසාරයේ හෝ මොන දේ හරි సౌందර්ය පැත්තේ. සංඥා එක්නාගේ මේ කොමියුනිකේෂන් තමයි තියෙන්නේ. හරි දක්ෂයි කොමියුනිකේෂන් වලට ඒ වගේම දෙයක් හරියට වෙන් කරලා හඳුනා ගන්න කපලා කොටලා වෙන් කරලා අපි කියන්නේ නොමෙන්ක්ලේචර් දේවල් හඳුනගන්න එක සංඥා චරිතය. සංස්කාර චරිතය නව නිර්මාණ කරනවා, හික්මවනවා ඒ පැත්ත. ඉතින් ඒකෙනෙකට වෙනස් ෆීල්ස් තුනක්. ඉතින් ඒ නිසා අපිට එකක් දිගේ යනවා නම් යන වැල යන පැත්තටම ඇස ගහගෙන යන එකයි තියෙන්නේ. අර ටික තීරීකින් තමයි ගන්න වෙන්නේ. එහෙනම් ඩිඩක්ටිව් නොලෙජ් එක නැත්නම් ණය ක්‍රමයට මේ ණය විපස්සනාවෙන් අල්ලන්න වෙනවා. නමුත් අපේ හිත හිතනවා අරක දන්නවා මේකක් දැනෙන්න ඕනේ කියලා. ඒකට වෙන්නේ අපරාධي අපි චින්තාමය පැත්තකට පොහොර දානවා අර ප්‍රැක්ටිකල් පැත්ත තියෙන්නේ. ඉතින් ඒකෙදී දානිච්චනට උපදෙස් දෙන්න බෑ. අනිත් එකනා ඉන්න වෙන පැත්තක නම් අර වෙනවා කීයද හිමෙන් තුනෙන් එකයි උඹට තේරෙන්නේ. එකක තමයි ඕජාව තියෙන්නේ. ඕජාව තියෙන එක දිගේ යන්න. තථාපාකටං විපස්සනා බිනිවේසෝ අනික් හරිය තේරෙන්නේ ෆස්ට් හෑන්ඩ් නෙවෙයි. ඩිඩක්ටිව් නැත්නම් ඉන්ෆරෙන්ෂල් නැත්නම් තියරිටිකල්. හැබැයි අර අල්ලගත්ත පැත්තේ තියෙන ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් අරක අත්දක්කා වගේ කියන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේකයි කියලා දැනෙච්ච නිසා අපිට කර කර කරගෙන යනකොට තමයි Taman තේරුම් ගන්නේ මම මොන චරිතද කියලා තේරුම් ගත්ත වෙනකොට නිවන් දැකලා ඉවරයි. ඒ හරි අසාධාරණ ක්‍රමයක් තියෙනවා. නිවන දැක්කට පස්සේ නිවන මාර්ගය අපිට අහුවෙන්නේ. ඒක නිසා එහෙම නැත්තම් කියන්න පුළුවන් අනිත් ක්‍රමේ තමයි රූප ධර්ම ගත්තොත් රූප ධර්ම වලින් පටවියාපෝ තේජෝ වායෝ කවදාකවත් වෙන් වෙලා නැහැ. ඔක්කොම එක පොදියට ඉන්නේ. හැබැයි යාගේ චරිතය හැටියට එකයි ප්‍රසිද්ධ වෙන්නේ. ඒකදී සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙන දේ හොයලා තමයි සරුවචාන්සේ වායෝ ධාතුව තමයි කලබලකාරයා කම්පන චංචල යාළඟ තියෙන්නේ. එතන ඉඳලා පටන් ගන්න. ඒත් මේ කලබල වෙන්නේ පඨවි ධාතුව කලබල කරනවද? ආපෝ ධාතුව කලබල කරනවද? තේජෝ ධාතුව කලබල කරන්නේ කියලා කලබල කරන්නේ කලබල කරන ගතිය කලබල කරන්නේ අනිත් තුන් දෙනා තමයි. එනිසා වායු ධාතුවට කලබල කරන්න දෙයක් තියෙන්නේ වෙයි. ඒ කලබල කරන්නේ තමයි පඨවි ධාතුව කුඩු කුඩු කුඩු කුඩු නලියනවා පේනවා. ආපෝ ධාතුව කලබල කරලා දියර ගන්නවා වගේ තේරෙනවා. තේජෝ ධාතුව කලබල කෙරුවොත් උෂ්ණත්වයේ දඟලනවා පේනවා. ඒ කියන්නේ දඟලන බව පෙන්නන නිරූපණය කරන දේ අනික් ධාතු පෙන්වනවා. නමුත් ඒ බැලුව බැලමට වෙන්නේ එකයි අපිට. චිත්‍ර විතරයි. කැන්වස් එකයි චිත්‍රය දෙකම බලන්නේ කියලා දවස පෙන්වනවා. පටවි ආපෝ ධාතුවට තනි කර පෙනී හිටින්න බෑ. ආපෝ ධාතුවට අනිත් තුන පාදස්ත වෙනවා. තව කෙනෙකුට තේජෝ ධාතු හරහා යන්න කියලා තනි තුන පාදක වෙනවා. ඒ නිසා මේ ටික ටිකක් කල නටන්න හදනකොට මේ හතර ගලවලා ගන්න බෑ. ගලවන්න පුළුවන් මනසෙන් විතරයි. ප්‍රැක්ටිකල් නම් ප්‍රායෝගික නම් හැම වෙලාවෙම හතර එකට තියෙන්නේ. නමුත් මට දැනගන්න එකක් දැනගත්තොත් ඇති. එකක එකක් එකක ඇතිවීම පැවතීම නැතිවීම දෙකක් තියෙනවා. මේකට පාලනය කරන්න බෑ. මේක මට දුක පිණිස පීචනවා. මොකද මේ මූ කිව්වට නම් නතර වෙන්නේ නැහැ. නහයට අහන්නේ ඉතින් ඒක හතරනම් පොදුයි අනිත් වගේ ධාතු ගැන කතා කරන්න ගියත් අපේ එකකින් බැසගත්තාක අන්තිමට හතරටම විහිදෙනවා එහෙම නැත්නම් වේදනා සංඥා සංස්කාර කියන හිතේ චෛසික තුන ගත්තොත් එකකින් පටන් ගත්තොත් තුනට පොදු ලක්ෂණුත් තියෙනවා පෞද්ගලික ලක්ෂණය තමන් අරගෙන ආපු ජම්ම ගතිය නිසා ඒක දැනගත්තොත් ඇති වෙලෙට හැබැයි ਸਰවඥ වෙන්නේ ඒකමදී සරුවත් වෙන්න ඔක්කොම දැනගන්නවා.